ඒ විසුද්ධි මාර්ගයෙන් විසුද්ධීන් හතරක් පිළිබඳව පසුගිය දේශනා රාශියක අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ දෙක පිළිබඳවයි දැන් ධර්ම දේශනා කරන්නේ. මොකද ඊළඟට පිවිසෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒකේ පළවෙනි ඥානය උද්‍යව්‍යා ඥානය. ඒ උද්‍යව්‍යා ඥානය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒ සඳහා පෙරහුරුවක්. ඒ ඥාන උපදවා ගැනීම සඳහා පෙරහුරුවක් ඇති කරගත යුතු වෙනවා. ඊට පස්සේ ඒ ඥාන ටික උපදවා ගන්න පහසුයි. නිවැරදි වේ ඥාන ටික උපදවා ගත්තොත් ඊට පස්සේ තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය පස්වෙනි එක ඊගාව එක ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හයවෙනි එක ඊට පස්සේ තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. එතකොට හතයි මේ හතට කියන්නේ සප්ත විසුද්ධීන්. සප්ත කිව හත විසුද්ධි සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවට විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි පාරිශුද්ධයි. ඒ තමයි සියලු කෙලෙස් වලින් කෙලස් කියන්නේ සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන, සිත කිලිටි කරන ධර්මතාවයන් ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ නැහැ. එතනින් ඉවස ඉවරයි අවසන්. ඒ තමයි විසුද්ධ සුද්ධ කියන්නේ තර පිරිසිදු වීම වඩාත්ම පිරිසිදුයි. කොහෙද පිරිසිදු වෙන්නේ? චිත්තසංතානෙ, සිත. ඒ සඳහා මේ ධර්මයන් මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඊ타ත්ම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මෙනෙහි කළ යුත්තේ? ඒ මෙනෙහි කිරීම සඳහා කරුණු රාශියක් අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි දන්නවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ නিত্য සංඥාව දුරු වෙන තුරුම යම් වෙලාවක සිතේ Tamanට දැනෙනවා නම් යම් දෙයක් නිට්ටයයි කියලා ඒ නිට්ටය සංඥාව සහ මුලින්ම අයින් වෙනකම්ම අනිත්‍ය කියන ස්වභාවය සිතට ඇතුළත් කරන්න ඕනේ. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒක සිතේ අනුගත වෙනවා සිතට ඇතුල් වෙනවා සිතේ ස්ථාවර වෙනවා. අපේ සිත තුළ පවතින්නේ වැරදි ආකාරයක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වලා දුන්නා දේශනා කළා. ඒ තමයි මේ සංස්කාර ධර්මයන් නිට්ටයයි කියන සිතවිල්ල අපේ සිත තුළ අනාදිමත් කාලයක් පළපදියම් වෙලා තිබ්බා. අදටත් ඒක තියෙනවා. යම් අවස්ථාවක යම් දෙයක්ගේ විනාශය දැක්ක අවස්ථාවක අපි අනිත්‍යයි කියලා හිතනවා. අනිත්‍යයි කියලා කල්පනා කරනවා. නමුත් ඒ අනිත්‍ය ස්වභාවය මේ නිවනට නැත්තම් සියලු ක්ලේශයන් ප්‍රහීන කරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දර්ශනය නිවැරදිව දකින්න නම් මේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මතාවයන් වෙන් වශයෙන් වෙන් කරගෙන ඒ වෙන් වශයෙන් එකින් එක අරගෙන ඒ එකින් එක පිළිබඳව නিত্য සංඥාව දුරු ගන්න ඕනේ. නিত্য සංඥාව තියෙන්නේ මේ ප්‍රඥප්තියන් තුල. එහෙම නැත්නම් සම්මුති තුල. ලෝකේ නැහැ ඒක අවිද්‍යාමානයි ස්ත්‍රියක් පුරුෂයෙක් යම් කෙනෙක් කියලා ගන්නවා නම් ඒක පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම එකක් නැහැ ඒක අවිද්‍යාමානයි ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතාවයන් විභාග කරනකොට අපට දැర్శණය වෙන්නේ පරමාර්ථ ධර්මයන්. ඒතර පරමාර්ථ ධර්මයන් කෙරෙහි නිවැරදිව සිත පවත්වන්න පුළුවන් නම් අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ස්වභාවයන් අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ තමයි අනිත්‍යය කියන ස්වභාවය දුකයි කියන ස්වභාවය ඒ වගේම රෝගයන්ට අයිති කියන ස්වභාවය Tamanගේ නොවන දෙයක් හැටියට දේශනා කළා තියෙන ස්වභාවය ඒ වගේම නැසෙන දෙයක් විනාශ වෙන දෙයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ වගේම ශුන්‍ය වූ දෙයක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනාත්ම වූ දෙයක් හැටියටයි දේශනා කරන්නේ. මෙන්න මේ කරුණු අපි ඒ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට මේ ධර්මයන් කඩලා වෙන් කළා බෙදලා ඒකින් එකේ ධර්මයන් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඒ කරුණොත් එක්ක ගලපලා බලන්න ඕනේ. එතකොට වැටහෙනවා අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරය නිවැරදි ඒ තමයි අනිත්‍යයි කියන එක. අපි සැපයි කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියන එක. එහෙනම් මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයන් මේ කොටස් වලට බෙදලා වෙන් කරලා ඒව එකින් එක අරගෙන පරීක්ෂා කරලා බැලුවොත් නිවැරදිව අපට වැටහෙන්න ඕනේ වැටහෙනවා දුකයි කියන කාරණය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියන එක. එහෙනම් ඒ සඳහාත් අපි මේ ධර්මතාවයන් ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයන් මේ සෑම දෙයක්ම දෙතිස් කුණප කොට්ටාස ద్వාර අරමුණු විඥාන ස්පර්ශ වේදනා සංඥා සංචේතනා විතර්ක, ਵਿਚාර මේ සෑම දෙයක්ම වෙන් කරලා ඒ වෙන් වෙන් වශයෙන් එකින් එක අරගෙන පරීක්ෂා කරලා බැලිය යුතු වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන එක හරිද? අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒක හරිද කියන එක. ත්‍රයාකාරයට ඒවා බෙදලා වෙන් කරලා නිවැරදිව බැලුවොත් අපට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක හරි. එහෙනම් අපි පළමුවෙන් කළ යුතු වෙන්නේ ඒ කොටස් වෙන් කර ගැනීම. ඒකම අපි ඒකට අවශ්‍ය කරන කරුණු කාරණා ඒ කොටස් වෙන් වශයෙන් අපි පැහැදිලි කරලා දුන්න දිට්ටි විසුද්ධියේදී කාංකා විතරණ විසුද්ධියේදී හේතුඵලත් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් අපිට නැවත නැවත අර සංසාර පුරුද්ද නිසා අවිද්‍යාවෙම ගතිය නිසා මෝහයේම ස්වභාවයෙන් නිසා අපි නැවත නැවතත් අර පරණ ස්වභාවයට අපේ මනස වැටෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ගලවන්න නම් අපි මේ අනාත්මයි කියන ස්වභාවය. ඒතර ආත්මයි කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියන එක. එනගේ අනාත්මයි කියන ස්වභාවයම අපේ සිතට ඇතුල් කරන්න ඕනේ. ශුන්්‍යතාවයම සිතට ඇතුල් කරන්න ඕනේ. එතන මෙන්න මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරය නිවැරදි ආකාරය නිවැරදි ආකාරයෙන්ම අපේ සිතට ඇතුල් කළොත් අපි මේ ධර්මය අවබෝධ කළා වෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ඒතර දුකයි කියලා. ඒක සත්‍යයක්ද කියන එකත් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක ඇත්තක්ද? ඒක සත්‍යයක්ද? ඒක වෙනස් වෙන එකක්ද? ඒක වෙනස් නොවන සත්‍යයක්ද? ඒ ආදි වශයෙන් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ බලන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදය. ඒතර පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපපුවාම අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවමයි. දුක කියන එක අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. හේතුඵල ධර්මයට අනුව. ඒතර සමුදය පැහැදිලි වෙනවා මේ පටිච්ච සමුප්පාදයෙන්. හේතුව. මොකද ඉදිරි ධර්මය හටගන්න මුලින් ඉන්න ධර්මය නියත වශයෙන්ම ප්‍රත්‍යයයි කියන කාරණය හේතුවයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර හේතුව අපට අවු වෙනවා. ඒක මනසට ගෝචර වෙනවා. මනසින් තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. මේකමයි හේතුව. ඒ samudāri සත්‍යය කියන එක. ඒතර හේතුව අයින් කළොත් ඵලය හටගන්නේ නැහැ කියන කාරණයත් අපට පැහැදිලි වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයත් එක්ක ගලපුවාම. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා Tamanටම වැටහෙනවා Tamanටම තේරෙනවා ධර්මය අවබෝධ වෙන්න වෙන්න වෙන්න මම ඉන්නේ සම්මා දිට්ඨිය කියලා. මම මේ මෙනෙහි කරන දේ නිවැරදි ඒක සම්මා සංකප්පයි කියලා Tamanට තේරෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එයා අවතීර්ණ වෙච්ච බව ඒ පුච්චරයට දැනෙනවා. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන විශ්වයේ පැවැත්මට කරුණු තුනක්. ඒ තමයි බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. ඒ විශ්වයේ පැවැත්මට. සත්‍යාගේ පැවැත්මට දේශනා කරන්නේ කරුණු දෙකයි. ඒ තමයි කම්ම නියාම, චිත්ත නියාම. එතන මේ ලෝකේ යම් සත්‍යයේ පැවැත්මක් තියෙනවා නම් ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ ප්‍රවෘත්තියට ඒ පැවැත්මට කරුණු දෙකයි ඉදිරිපත් කරන්නේ. ඒ තමයි කම්ම නියාම චිත්ත නියාම. හ්ම්. දැන් මේ දෙකෙනොත් අයින් කරන්න වෙන්නේ එකයි. එයි. සිත මත කර්ම පවතිනවා කර්ම මත සිත පවතිනවා. නැහැනම් දෙකෙන් එකයි අයින් කරන්න ඕනේ. එතකොට ප්‍රවෘත්තිය වැටෙනවා. ප්‍රවෘත්තිය වැටෙනවා කියන්නේ మతు භවයක් ප්‍රතිසන්දියක් නැහැ කියන එක. ඒකත් මේ පටිච්ච සමුප්පාදයෙන් ඉදාමත්ම නිවැරදිව පැහැදිලි කරන සංකාරපච්චය විඥාන. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. ආ එහෙනම් අපි මේ න්‍යාම ධර්ම දෙකත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඒ න්‍යාම ධර්ම දෙකත් එක්කත් ගලපන්න ඕනේ. අනිත් එක තමයි මේ අනිත්‍ය කියන ධර්මතාවය නිවැරදිව වැටහුණොත් අපිට එතනදී එන ඥානය තමයි උද්‍යවේ ඥානය. උදේ කියන්නේ හටගන්න. ඒතර ඒ හටගන්නේ කොහොමද කියන කාරණය ඒකත් පටිච්චසමුපාදයෙන් පෙන්නන හේතුන්ගෙන් හටගන්න කියන එක. ඒතර වැය කියන කාරණයක් පෙන්නනම හටගන්න ස්වණයෙන් නැති වෙනවා කියන කාරණය පෙන්නනම ආයශයත් එක්ක සම්බන්ධ කරපුවා. ඒ කරුණු දෙකේ ආයස. ඒ කියන්නේ නාමංච රූපංච. දැන් ඔයත් දාන්නවා මේ ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට දැන් පැහැදිලි निराවුල් වෙලා තියෙනවා. ලෝකයේ තියෙන්නේ කරුණු දෙකයි. නාමංච රූපංච. ඊට වඩා දෙයක් මේ ලෝකේ මේ විශ්වේ නැහැ. ඒ දෙක තුල සියල්ල ඇතුළත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒ නාම රූප දෙකේ අනිත්‍ය නිවැරදිව දකිනකොට නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව දැකලා නිවැරදිව අවබෝධ කරනකොට අර ඥාන ටික පිළිවෙලින් එනවා. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඇති වෙන ඥාන ටික. උද්‍යව්‍ය ඥාන, ඊට පස්සේ බංග ඥාන, ඊට පස්සේ බයතුපට්ඨාන ඥාන, ඊට පස්සේ ආධිනවානු දර්ශන ඥාන, ඊට පස්සේ නිබ්බිදා ඥාන, ඊට පස්සේ මුඤ්ඤතු කම්මඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සත්‍ය අනුලෝම ඥාන. මේ පිළිවෙලින් එනවා මේ ඥාන ටික. හැබැයි ඒක නිවැරදිවම මෙනෙහි කරන්න ඕනේ. නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිවම සිතට අනුගත වෙන්න ඕනේ. සිතට ස්ථාවර වෙන්න ඕනේ. සිතට ස්ථාවර වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. ඒකයි කිව්වේ නিত্য සංඥාව සහ මුලින් අයින් වෙනකම්ම අනිත්‍ය වශයෙන් සිතට ඇතුල් කරන්න ඕනේ. අනිත්‍යයි කියන එක. ඒතර අනිත්‍යයි කියන කාරණය දැන් අපිට යම් ආකාරයක විශ්වය දිහා බලපුවහම අපිට පේනවා අනිත්‍යයි කියන එක. නමුත් ඒ අනිත්‍ය මදි. නිර්වාණය අවබෝධ කරගන්න එහෙම නැත්නම් හේතුව සහ මුලින් අයින් කරන්න අපිට ඒ ඒ දර්ශනය ඒ දැකීම මදි. ඒක දකින්නේ අපි ඇහෙන්. මේ අනිත්‍ය කියන එක දකින්න ඕනේ නිවැරදිව දකින්න ඕනේ මනසින්. හ්ම්. ඒතර මනසින් දකින්නේ අපි පැහැදිලි කරලා දීලා තියෙනවා මීට කලිනුත් ලෝකයේ තියෙන දර්ශන දෙකයි. ඊට වඩා දර්ශනයක් ලෝකේ නැහැ. වෙන තුන්වෙනි ඇසකින් බලන්න දෙයක් ලෝකේ නැහැ. දර්ශන දෙකයි තියෙන්නේ. ඒ තමයි ඇහෙන් දකිනවා එකක්. ඒක දර්ශනයක්. අනිත් එක මනසින් දකිනවා. වෙන දර්ශන ලෝකේ නැහැ. වෙන කාටවත් මේ ලෝකේ මොන జగතකටවත් පෙන්වන්න බෑ. තවත් දර්ශනයක් තියෙනවා කියලා. ওই දර්ශන දෙකයි. එහෙනම් මනසින් දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය එහෙන් දැකලා සම්මුති හේවත් ප්‍රඥප්ති වශයෙන් සිතට ඇතුල් කරගෙන ඉන්න ධර්මතාවයන් පරමාර්ථ ධර්මයන් වශයෙන්. ඒතර පරමාර්ථ ධර්මයන් වශයෙන් බලපම විද්‍යාමානයි මනසට. ඒක පැහැදිලි, ඒක निराවුල්. ඒතර පරමාර්ථ ධර්ම වශයෙන් निराවුල් වෙන්නේ ඒ දර්ශනය මනසට. ඒ දර්ශනය නිවැරදි. ඒතර එහෙන් දකින දර්ශනය තමයි ওই ස්ත්‍රියක්, ওই පුරුෂයෙක්, මේ ළමයෙක්, මේ යම් උපකරණයක් මේ සෑම දෙයකටම විවිධාකාරයෙන් නම් දීලා තියෙනවා ඒවා හඳුනා ඒ සේරම දේවල් සම්මුති හේවත් ප්‍රඥප්ති. පනවගත්ත දේවල්. ඒ දේවල් අඳුන ගන්න දීලා තියෙන නම්. ඒතර ඒක පරමාර්ථ ධර්ම වශයෙන් අවිද්‍යාමානයි. ස්ත්‍රී පුරුෂ ළමයි එතකොට මහලු අය තරුණ අය ඒ ආදී වශයෙන් ගන්නවන ඒ වගේම පුටුවක් මේසයක් ඇඳක් වහලයක් එහෙම නැත්නම් නිවසක් ගොඩනැගිල්ලක් යම් වාහනයක් ඒ ආදී වශයෙන් ගන්නවනේ ඒ සියලුම දේවල් පරමාර්ථ වශයෙන් අවිද්‍යාමානයි. ඒතර සම්මුති වශයෙන් විද්‍යාමානයි. දැන් ස්ත්‍රියක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා ඒක සම්මුති වශයෙන් විද්‍යාමානයි. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තාම අවිද්‍යාමානයි. නැහැ. අවිද්‍යාමානයි කියන්නේ නැහැ. පරමාර්ථ වශයෙන් ගත්තාම. ඒතර සම්මුති වශයෙන් ගත්තොත් තමයි ඔය තියෙන බවක් පේන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දර්ශනය වැරදි. ඒ දර්ශනය වැරදි. ඒ පෙන්වන්නේ නැති දෙයක් ඇති දෙයක් හැටියටයි කියන කාරණේයි පෙන්වන්නේ. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව. නමුත් අපේ සිත අනාදිමත් කාලයක් පුරුදු වෙලා දිගින් දිගට ආවේ අර පරමාර්ථ ධර්මයන් වශයෙන් විද්‍යාමාන දේ අපි සම්මුත් පරමාර්ථ වශයෙන් බැලුවොත් විද්‍යාමානයි. එතකොට පරමාර්ථ වශයෙන් නොබලන තාක්කල් අවිද්‍යාමානයි. ඒ කියන්නේ සම්මුති වශයෙන් විද්‍යාමානයි. ඒ කියන්නේ තියෙන තියෙනවා කියලා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යයි කියලා. ශුන්‍යයි කියන්නේ නැහැ කියන එක. ඒතර අනිමිත්තයි කියලා කියනවා. අනිමිත්තයි කියන්නේ නිමිති නැහැ කියන එක. අපනිහිත කියලා කියනවා. ප්‍රනීතතාවයක් ගන්න බෑ. ඒකට හේතුව තමයි ඇතිවෙනසනේ නැති වෙනවා කියන කාරණය. මේ ලෝකේ ඕනම ධර්මයක් ගත්තොත් ඇතිවෙනසනේ නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඇතිවෙනසන ශණයෙන් නැති වෙන ස්වභාවය තියෙන්නේ නාම රූප දෙකේ. නාමංච රූපංච නාම රූප දෙක තුලයි තියෙන්නේ. එතකොට එහෙනම් අපි මේක විසඳගත යුතු වෙන්නේ නාම රූප දෙකේ. එතකොට නාම රූප දෙකේ අනිත්‍ය ගන්න නම් අපි උදාහරණයක් ගමු අපි ගන්නවා අ චේතන හයක් තියෙනවනේ. චේතන හයක් තියෙනවා. චේතනා කියන්නේ කර්ම පිළියෙල වෙන ක්‍රම හයක් තියෙනවා. මේ හයෙන් තමයි කර්ම පිළියෙල වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. ඕනම කෙනෙක් යම් කර්මයක් සකස් කරගන්නව නම් මෙන්න මේ පිළිවෙලට එන්න ඕනේ මේ පිළිවෙලට තමයි කර්ම පිළියෙල වෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ඒ කර්ම ඒක නියාම ධර්මයක් ඒ නියාම ධර්මය මත ඒ කම්ම නියාම චිත්ත නියාම. ඒතර කර්ම මත සිත පවතිනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි බලමු දැන් කරුණු හයක් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිය හරිද? නිවැරදිද? කියන එක අපි බලන්න ඕනේ. දැන් අපි දන්නවා චක්කු සම්පස්සජා චේතනා කියලා කියනවා. ඒතර චක්කු කියන්නේ ඇසට. ඒකට සම්බන්ධ වෙන්නේ බාහිර රූපයක්. මේ කාටවත් නැහැ කියන්න බෑ. මේ පේන්න තියෙන දෙයක්. සත්‍ය වශයෙන්ම පේන්න තියෙන දෙයක්. ඇහැට සම්බන්ධ වෙන්නේ බාහිර රූපය. ඒ දෙක සම්බන්ධ වෙනකොට සිතක් හදනවා. ඒ දෙක සම්බන්ධ වෙනකොටම සිතක් හදනවා. ඒතකොට ඒ තමයි ඒකට කියනවා චක්කු විඥානය. දැන් මේ තුන් කරුණ එකතු කරන්නේ ස්පර්ශයයි. ඒ කියන්නේ අර ඇහැට රූප ස්පර්ශ වුන් නැත්තම් විඥානය හදන්න බෑ. හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි. ඒකට කිව්වා චක්කු සම්පස්ස. ඒතර චක්කු සම්පස්ස ඒක එන්නේ විඳීමක්. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා. හ්ම්. එතකොට ඒ කරුණු තුන එකතු වෙනවත් එක්කම එනවා විඳීමේ සිතක්. විඳීමේ සිතත් ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඒකම එනවා හඳුනා ගැනීමේ සිත. ඒකට කියනවා චක්කු සම්පස්සජා සංඥා. ඒ කියන්නේ ඒතර චක්කු කියන්නේ ඇස, බාහිර රූප දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය. ඒතර ස්පර්ශයම තමයි සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ. වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයමයි. ඒකම වෙනවා සිත බලවත් වීමක්. ඒ සිත බලවත් වීමට කියනවා චේතනා. එතකොට චක්කු සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මයයි. එතකොට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වේදනා සංඥා සංකාර තුනක් තියෙනවා. දැන් මේ තුන නාම ධර්ම. දැන් නාම රූප දෙකක් නේ තියෙන්නේ ලෝකේ. එතකොට මේ වේදනා සංඥා සංකාර ස්පර්ශ කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්ම එතකොට මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන්න උපකාර කළේ අසයි රූපයයි. එහෙනම් එතන තියෙන නාම රූප දෙකක්. ওই නාම රූප දෙක මත තමයි විඥාණය පවතින්නේ. හැබැයි විඥාණය වර්තමානයේ නාම රූප දෙක නිසා විඥාණය පැවතුනාට සත්‍යයේ පැවැත්මට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කම්මනියාම චිත්තනියාම. එතකොට එහෙනම් කම්මනියාම චිත්තනියාම කියන්නේ කර්මය මතයි සිත පවතින්නේ. ඒ කියන්නේ අර චේතනා කියන මට්ටමට සිත අරගෙන ගියාට පස්සේ සිත පවතිනවා කියන එකයි ඒ කියන්නේ. තේරෙනවද කියන එක. ඒක තමයි පටිච්ච සමුප්පාදයේ පැහැදිලි කරන්නේ සංකාරපච්චය විඥානං. ඒතර සංස්කාර කියන්නේ කර්මවලට. පුඤ්ඤාභි සංකාර පින්. අපුඤ්ඤාභි සංකාර පව්. ආනිජ්ජාභි සංකාර ධාන. දැන් ඒ මත නෙමෙයිද සිත තියෙන්නේ. අන සංකාරපච්ච විඥාන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යාගේ පැවැත්මට ධර්මතා දෙකයි කියලා පෙන්නපේක හරිද? අන්න අවබෝධ කරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ. එහෙනම් දැන් මෙතනදී අපිට පුළුවන් දැන් හේතුඵල දකින්න පුළුවන්. දැන් කොහොමද හේතුඵල දකින්නේ? එතකොට මෙතනදී අපිට අර අපි මෙච්චරයි මෙච්චර කාලයක් අපි නිට්ටයයි කියලා හිතාගෙන හිටිය ධර්මතාවයන් මේ සෑම දෙයක්ම විභාග කරනකොට අපිට පේන්නේ අනිත්‍ය. ඇයි අනිත්‍ය පේන්නේ? අනිත්‍ය පේන්නේ අර මං කියවනේ ආශ්‍රයත් එක්ක ගලපන්න කියලා. ආයශත් එක්ක ගලපන්න ඕනේ සෑම වෙලාවකම. ඇස හේවත් ඒ සතර මහා ධාතුන්ගේ ආයශ චිතක්ෂණ 17යි. ඊට වැඩි ආයශයක් නැහැ. ඇසට නැහැ. බාහිර රූපෙත් එච්චරයි තියෙන්නේ. ඇසට ගෝචර වෙන බාහිර රූප ඕනම රූප ධර්මයක් නැත්නම් ඒ සෑම රූප ධර්මයකම ආයශ චිතක්ෂණ 17යි. එහෙනම් චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා කියන්නේ උදේ වැය එතන තියෙනවා. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා කියනකොට උදේවැය එතන එතන තියෙන උදේවැය. උදේ කියන්නේ හට ගන්න. ඒතර හට ගන්න චිතක්ෂණ 17ක් ඇතුළත. ඒතකොට චිතක්ෂණය යන්නේ හට ගන්න. වැයට යන්නේත් එක චිතක්ෂණයයි. ඒ කාලය තුල තමයි ටිටි කියන එක තියෙන්නේ. දැන් අහලා තියෙනවා වචන තුනක් උපාද ටිටි බංග කියලා. ඒතකොට ටිටිය කියන්නේ ওই ඊතුරු 49ට. මොකද උපාදටිති බංග 17න් වැඩි කරාම 51යි. එතකොට ඒකෙන් උපාදයට එක චිතක්ෂණයයි බංගයට එක චිතක්ෂණයයි දෙකක් ගියාම 49යි. ඔය 49 තමයි ටිති කියන්නේ. එහෙනම් එතකොට එතන අපිට එකක් දැర్శණය වෙන්න ඕනේ අනිත්‍යයි කියන එක. ඒ අනිත්‍ය තියෙන්නේ රූපේ. එතකොට රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගේ. එතකොට රූපේ කියන සංඥාව අයින් වෙන්න ඕනේ. මොකද දැන් අපි කිව්වනේ ඉස්සෙල්ලා සම්මුති හේවත් ප්‍රඥප්ති වශයෙන් ඒක ඒතර ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ළමයෙක් හරි යම් උපකරණයක් හරි යම් දෙයක් හරි පෙන්වන්නේ සම්මුති හේවත් ප්‍රඥප්ති වශයෙන්. පරමාර්ථයට ගියාම ඒක අවිද්‍යාමානයි. එතකොට අර සම්මුති හේවත් ප්‍රඥප්තිය තුළ තමයි විද්‍යාමාන. ඒ කියන්නේ පෙන්වන්නේ. තියෙන බව පෙන්වන්නේ. පරමාර්ථයට ගියාම අවිද්‍යාමානයි. පෙන්වන්න බෑ. එතකොට එතන තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ කියන්නේ ඇස කියන ඒ ධර්මතාවයේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. බාහිර රූපේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. දෙකේම අවශ්‍ය චිත්තක්ෂණ 17යි. දැන් එතකොට අපට අර බුදුරජා අපි මෙච්චර කල් හිතාගෙන හිටියා නම් යම් ධර්මතාවයක් නිට්ටයයි කියලා. දැන් මොකද්ද පේන්නේ? දැන් මොකද්ද දර්ශනය වෙන්නේ? දැන් මොකද දකින්නේ? ඒක දකින්නේ මනසින්. ඒ මනසින් දකින දර්ශනය නිවැරදි ඇති වෙනසනේ නැති වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට අර ඇති වෙනසනේ නැති වෙන ස්වභාවය සිතට හොඳට ඇතුල් වෙන්න ඕනේ මේක. සිතට හොඳට අනුගත වෙන්න. ඒකයි මම මුලින් කිව්වේ මෙච්චර කල් නිට්ටයයි කියලා හිතාගෙන හිටියානම් ඒ නිට්ටයයි කියන සංඥාව සිතින් සහ මුලින් අයින් වෙන තුරුම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. අනිත්‍යයි. අනිත් එතකොට ඒ අනිත්‍ය එන්නේ අර දර්ශනය තුල. එතකොට දකින්නේ ඇහි ඇහි අනිත්‍ය ස්වභාවයක් නෙමෙයි. දකින්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ස්වභාවය. රූපේ අනිත්‍ය ස්වභාවයක් නෙමෙයි දකින්නේ. සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ස්වභාවය. එතකොට එයාගේ සිත තියෙන්නේ පරමාර්ථයේ. ඒතර පරමාර්ථ වශයෙන් විද්‍යාමානයි පරම සත්‍ය. සම්මුති වශයෙන් විද්‍යාමානයි කෙනෙක් ඉන්නවා. ඒක නැහැ පරමාර්ථ වශයෙන් පරමාර්ථයට ගියාම. ඒතර සම්මුති වශයෙන් තියෙන දේ පරමාර්ථ වශයෙන් අවිද්‍යාමානයි. සම්මුති වශයෙන් නැති දේ පරමාර්ථ වශයෙන් විද්‍යාමානයි. එහෙනම් සිත කොහෙද තියන්න ඕනේ? මනසට දර්ශනය කරගන්න ඕනේ. වැරදි දෙයද නිවැරදි දෙයද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවැරදි දේ. හ්ම්. ඒතර පරමාර්ථ ධර්ම වශයෙන් සිතට අනුගත වුණොත් එතකොට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදිලා වෙන් වෙලා කැඩිලා ඒ වෙන් කරලා එකින් එක බැලුවොත් තමයි අර පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යාමාන වෙන්නේ. එහෙම නැති තාක්කල් සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන දේ අර සම්මුති වශයෙන් විද්‍යාමාන කරලා පෙන්නනවා. එතකොට ස්ත්‍රියක් පුරුෂයෙක් ළමයෙක් එහෙම නැත්නම් තරුණ කෙනෙක් මැදි වයස කෙනෙක් යම් උපකරණයක් යම් දෙයක් ගත්තොත් දර සම්මුති වශයෙන් හෙවත් ප්‍රඥප්ති වශයෙන් නම් සිතට ඇතුල් වෙලා තියෙන්නේ ඒක අයින් වෙනකම් පරමාර්ථයට යන්න ඕනේ. පරමාර්ථය ඇතුල් කරන්න ඕනේ. පරමාර්ථය නිවැරදි අර්ථය. එහෙනම් අන නිවැරදිව ගත්තා. එතකොට එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන අනිත්‍ය දර්ශනය. දැන් අනිත්‍ය දර්ශනය දැන් ඒ රූපයෙන් අපි විසඳගත්තා. හරි. හැබැයි ඒක හොඳට ඇතුල් වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඇස අනිත්‍යයි කියලා නෙමෙයි මෙනෙහි කරන්නේ. මොකක් අනිත්‍යයි කියලාද? සතර මහා ධාතුන්. ඒතර සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාව අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න දෙයක්වත් නෑ. ඒකේ ආශ්‍රයත් එක්ක සම්බන්ධ කරපුවාම ඇතිවන සැනෙන් නැති වෙන බව දකිනවා. ඒතර ඇතිවනව ඇතිවන සැනෙන් නැති වෙන බව දකිනකොට ඥානයක් එනවා. ආ සැනෙන් ඇති වෙනවා ඇතිවන සැනෙන් නැති වෙනවා. ඒතර ඇති වෙනවට කියන්නේ උදේ නැති වෙනවට කියන්නේ වැය. දැන් මේ උදේවැය ඥානයත් එක්ක මේ ඒකට කියන්නේ වයානුපස්සනා ඒ වැයානුවම මෙනෙහි කරනවා නම් යම් කිසි කෙනෙක් ඉදිරි ධර්මතාවයන් රැස් කරන්නේ එතනින් එහාට ධර්මතාවයන් රැස් කරන්නේ ඒ රැස් කරන්නෙම ඔය වයානුපස්සනාව එහෙම නැත්නම් වැය දකින්නේ නැති නිසා තමයි රැස් කරන්නේ එකතු කරන්නේ දැන් ඇතිවෙනසනේ නැති වෙනවද පවතිනවද පවතින්නේ මොහොතක්වත්. ඇතිවන ශරණෙන් නැති වෙනවා. එහෙනම් ඇතිවන ශරණෙන් නැති වෙන වණන් අපිට සිතක් හදලා වැඩක් තියනවද? ඒ රූපය ආයශ චිතක්ෂණ 17ක් වුණාට ඒ දෙකේ සම්බන්ධය නිසා ඇතිවන සිතේ ආයශ එක චිතක්ෂණයයි. ඒ 17නොත් එකයි. ඒ සිතත් ඇතිවන ශරණෙන් නැති වෙනවා. අන්න දකිනකොට එයා එතනින් එහාට රැස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රැස් කරන්න නෙමෙයි. අස් කරන්නේ. අපි මොකද්ද කරන්නේ? රැස් කරනවා. දැන් රැස් කරන විදිය තමයි කිව්වේ ඉස්සෙල්ලා. කොහමද? චක්කු සම්පස්සජා චේතනා. එතකොට චක්කු කිව්වේ ඇසට ගෝචර වෙන්නේ බාහිර රූපය දෙක නිසා හැදුවා සිතක්. ඒ දෙක නිසා හදපු සිත කරුණු තුන එකතු කරන ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවා. විඳිනවා. විඳින්නේ නැද්ද ඒක? විඳිනවා. විඳින දේ හඳුනා ගන්නවා. සංඥාවෙන් ගන්නවා. ඒතර විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගැනීමත් එක්කම බලවත් වෙනවා. දැන් මේකට චිතක්ෂණ තුනයි යන්නේ. විඳීම හඳුනා ගැනීම හා බලවත් වීම. ඒතර බලවත් වීම කියන්නේ චේතනා. ඒතර චේතනා කියන්නේ මොකක්ද? චේතනා කියන්නේ කර්මයයි. දැන් ඒතර කර්මය මත නෙමෙයිද සිත තියෙන්නේ? කර්මය මතයි සිත තියෙන්නේ. දැන් විඳින්නෙත් නැහැ, හඳුනා ගන්නෙත් නැහැ, බලවත් වෙන්නේ නැත්තම් සිත ඇසයි රූපය නිසා සිතක් හැදෙන හැදෙන තැන ඉවරයි. තේරෙනවද කියන්නේ? ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න පුළුවන්. එහෙනම් හැදෙන තැනම නැති කරන්නේ කවුද? රාතන් වහන්සේ. ඒතර රහතන් වහන්සේ හැදෙන තැනම ඒ කියන්නේ සිත හැදෙන තැන ඇසයි රූපය නිසා සිත හැදෙන තැනම නැවත්තනවා එතකොට දැන් අර නියාම ධර්ම දෙකෙන් මොකද්ද දැන් අයින් වෙන්නේ? කම්ම නියාම. කම්ම නියාමයේ අයින් වෙනවා. එයි විඳින්නේ හඳුනාගන්නේ නැහැ බලවත් වෙන්නේ. එතකොට චක්කු සම්පස්සජා වේදනා විඳින්නේ නැහැ. වේදනාව රහතන් වහන්සේට දැනෙනවා විඳින්නේ නැහැ. රහතන් වහන්සේ හඳුනාගන්නේ රහතන් වහන්සේ හඳුනාගන්නේ ක්‍රියාවක් වශයෙන්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකින්න ඇස තුළ බාහිර රූපේ දකින්න ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ඒ දෙක නිසා හටගත්ත සිතේ ක්‍රියාව දකින්න ඒ තුන් කරුණ එකතු ස්පර්ශයේ ක්‍රියාව දකින්න එච්චරයි එතනින් එහාට දකින්නේ පැහැදිලිද කියන එක දැන් එතකොට විඳින්නේ නැති තැන හඳුනා ගැනීමකුත් නැහැ හඳුනා ගැනීමක් නැති තැන බලවත් වීමකුත් නැහැ බලවත් වීමක් නැත්තම් කර්මයක් සකස් වෙලා නැහැ කර්මයක් සකස් වෙලා නැත්තම් සංකාර නිරෝධයි. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංකාර පත්‍ය විඥාන. දර සංස්කාරය ප්‍රත්‍ය විඥාණයට. එකයි මම කියන්නේ පටිච්චසමුපාදයත් එක්කම යන්න ඕනේ අනිවාර්යයෙන්ම නැත්තම් යන්න බෑ. දැන් අපිට මෙතන චතුරාර්ය සත්‍ය දර්ශනය කරගන්න පුළුවන්. ඕකනේ අවබෝධ කරගන්න බෑ කියලා මේ අනාදිමත් කාලයක් ඊගාව භවයේම නැත්තම් ඉක්මන් භවයකදී මට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා එහෙම නැත්තම් මෛත්‍රී බුදුරජාන් වහන්සේ ළඟ හරි මට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා වේවා කිය කියන ඔය ඉන්නේ නෑ මේ දැන් මෙතන තියෙන්නේ දැන් අපි එහෙනම් චතුරාර්ය සත්‍යයෙන් විසඳ ගන්න පුළුවන් මේක ඒ කොහමද දැන් සංකාර නිරෝධ විඥාන නිරෝධෝ. ඒතර පැහැදිලි කර්ම නැත්තම් විඥාණයට පවතින්න බෑ කියන එක මොකද කර්මයක් මත පිහිටි විඥාණය තමයි අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. ඔය හතරෙන් එකකට බහිනවනම් කර්මයක් එක්ක පැටලිච්ච මනස නෙමෙයිද යන්නේ? කර්මයක් එක්ක සම්බන්ධ වෙච්ච මනසයි යන්නේ. ඒ නිසා තමයි සංකාරපච්චය විඥානං කිව්වේ. එහෙනම් සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙනම් සංකාරපච්චය විඥානං දැන් අපිට එහෙම වෙලාද නැද්ද? වෙලානේ තියෙන්නේ. ඇයි? මේ පෙර භවයෙන් වර්තමාන භවයට ආවේ කොහොමද? ශරීරය අරන් දාවේ. මොකක්ද එහෙනම් අරන් ආවේ? කර්මයක් එක්ක පැටලිච්ච මනස නෙමෙයි දාවේ. යුක්තාණිය බැස්සේ. දැන් එතන නාම රූප දෙක හටගත්තා. දැන් තියෙන්නේ නාම රූප දෙකනේ. බණ කියන මමත් නාම රූප දෙකයි. බණ අහන මේ සියලු දෙනාත් නාම රූප දෙකයි. ඒ නාම රූප දෙකට ප්‍රත්‍ය වුණේ ප්‍රතිසන්දි විඥාණය. ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණේ සංස්කාර. ඒ කියන්නේ කර්මය. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරිද? කම්ම නියම චිත්ත නියම. ඒතර කර්ම මත නෙමෙයිද සිත තියෙන්නේ? දැන් ඒතර සිතේ ප්‍රවෘත්ති නිසා නෙමෙයිද මේ දුක් විඳින්නේ? දැන් ඒතර අවසන් කරන්න ඕනේ මොකක්ද? සිතේ ප්‍රවෘත්තිය. ඒතර ප්‍රතිසන්දි විඥාණයක් නැහැ. ඒතර අණ්ඩජත් නැහැ, ජලාබුජත් නැහැ, සංසේජජත් නැහැ, උපපාතිකත් නැහැ. දිව්‍ය ලෝකෙත් නැහැ, මනුස්ස ලෝකෙත් නැහැ, තිරිසන්, නිරය, പ്രേත ලෝකෙත් නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් නැහැ, අසඤ්ඤ තලෙත් නැහැ, අරූප තල හතරෙත් නැහැ. ওই සෑම තැනකටම යන්නේ සිත නෙමෙයිද? ඒ සෑම තැනකටම යන්න ඒ සිතට හේතු වෙන්නේ සංස්කාර නෙමෙයිද? කර්ම නෙමෙයිද? එහෙනම් කම්ම නියාම, චිත්ත නියාම කිව්ව එක හරිද? ම්ම් එන කර්ම මත සිත පවටින්. එන සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙනම් දැන් නාම රූප දෙකේ ක්‍රියාව දැන් මේ චතුරාර්ය සත්‍යයට යන්නේ. දැන් නාම රූප දෙක ක්‍රියාත්මකයි. ආයතන හය පහල කරානේ. ආයතන හයට ස්පර්ශ හයක් තියෙනවානේ. ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ආයතන හය නැත්තම් ස්පර්ශ හයක් නැහැ. ස්පර්ශයට විඳීම් හයක් තියෙනවා. විඳීම් හයට ඇලීම් හයක් තියෙනවා. ආ නෑ ඔන්න ඔතනින් අයින් කරන්න පුළුවන්. නොඇලෙන තැන කර්ම හැදෙන්නේ. ඇයි? තණ්හා නිරෝධ උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ භව නිරෝධ. තණ්හා පච්චය උපාදාන. එතකොට විදින දේ තුල තමයි ඇලෙන්නේ. දැන් අතනත් විදින්න විදින තැන නේද අර අල්ලගන්න ගිහිල්ලා වේදනා තුළ සංඥා හදලා සංඥා තුළ සංස්කාර හදලා විඥාණයට පවතින ඉඩ දුන්නේ. එතකොට නාම රූපච්ඡය විඥානං කිව්ව හරියද එතන බුදුරජාන් වහන්සේ. නාම රූපච්ඡය විඥානං කිව්ව එතනදී. දැන් මෙතනදී පෙන්වන සංකාරපච්ඡය විඥාන. එතකොට මෙතනදී පෙන්වන්නේ සත්‍යයේ ප්‍රවෘතියට. ඒ කියන්නේ පැවැත්මට. හේතු දෙකයි. ඒ කියන්නේ කම්ම නියාම චිත්ත නියාම. දැන් හරිද එතකොට? හ්ම්. දැන් අතනදී පෙන්නනවා නාම රූපච්ඡ විඥාන. හ්ම්. එතකොට නාම රූපච්ඡ විඥානං කියන්නේ වේදිනවද? හඳුනා ගන්නවද? සිත බලවත් වෙනවද? ඒ නාම ධර්ම. බැඳිලා තියෙන්නේ කන ශබ්ද, ඇස රූප, නාසය ගන්ධ ඒවත් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ? හ්ම්. නාම රූපච්ඡ විඥානං එතන. එහෙනම් දැන් විඳින තැන ඇලෙන්නේ නැත්තම් තණ්හාව නැහැ. දැන් ඒතර චතුරාර්ය සත්‍යයෙන් මොකද්ද බුදුරජාණන් වහන්සේ අයින් කරන්න කියන්නේ? 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයේ නෙමෙයිද නිවන වශයෙන් පෙන්වන්නේ. 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයේ නිවනයි. දැන් ඒතර එහෙනම් විඳින තැන ඇලෙන්නේ නැත්තම් උපාදානයක් නැහැ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ ಉಪಾದಾನ ನಿರೋಧ ಭವನಿರೋಧ ಭವನಿರೋಧ ಜಾತಿ ನಿರೋಧ ಜಾತಿ ನಿರೋಧ ಜರಾಮರಣ ಶೋಕ ಪರಿದೇವ ದುಃಖ ದೋ